විසෝධනයක් කොහොමද කරගන්නේ? කොයි ආකාරයෙන්ද කරගන්නේ කියලා දැනගන්නට. සීල විසෝධනය දැන් අපි මේ කරුණු කාරණා මේ අනුපිළිවෙල අතරම සාකච්ඡා කරනකොට අපි දැන් මේක මූලිකව අරමුණු කරේ විසුණු වහන්සේලා අරමුණු කරගෙන තමයි විසුද්ධි මාර්ගය මේ ග්‍රන්ථයේ තෙන්දී මේ වැඩි විස්තර කරමින් විස්තර කරමින් කරුණු දක්වලා තිබෙන්නේ. ඉතින් දැන් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු හැම එකක්ම ගිහි ඇත්තන්ටත් මේ ප්‍රේක්ෂක පින්වතුන්ටත් ගැළපෙන හැටියට මේවා සංසන්දනය කරමින් විවරණය කරමින් විස්තර කරන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. එතකොට මේ කාරණා කියනකොට මුලින් තේරුම් ගන්න ඕන තමන් කොහොමද මේවා සම්බන්ධයෙන් මේ තමන්ගේ ජීවිතේ කොහොමද මේවා සඳහා යොදවන්නේ කියලා. එතකොට දැන් සීලානි විසෝදෙත්තා සුපරිසුද්ධේ සීලේ පටිච්චිතේන. මේ තමන්ගේ සීලය විසෝදනය කරලා පිරිසුදු සීලයක පීඩියක් විසින් තමයි මේ භාවනා වැඩසටහන ආරම්භ කරන්න කියලා කියන්නේ. මොකද්ද දැන් තමන් පිළිලා ඉන්න සීලය මොකද්ද? එක්කෝ පංච සීලය වෙන්න පුළුවන්. නැතිනම් අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. දස සීලය වෙන්න පුළුවන්. ආජීව පාරිශුද්ධ සීලය වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සාමීර සීලය වෙන්න පුළුවන්. උපසම්පදා සීලය වෙන්න පුළුවන්. මේ ඕනෑම සීල ප්‍රභේදයක පිළිලා ඉන්න යම් යෝගාචරයක් විසින් මේ භාවනාව කරන යෝගාචරයක් විසින් තමන්ගේ සීලය පිළිබඳව විමසලා බලලා ඒ සමාදන් වූ සිකපද පිළිටා ගත්තා වූ සිකපදවල වල යම් කඩවීමක් සිදු වෙලා තියෙනවද? පසුබැසීමක් වෙලා තියෙනවද? මේවා වගේ සිඳලීමක් වෙලා තියෙනවද මේ සිල්පද? එහෙම සිඳීමක් වෙලා තියෙනවා නම් කඩවීමක් වෙලා තියෙනවා නම් එම එවැනි අවස්ථාවකදී අපි මොකද කරන්න ඕනේ යෝගාවචරයෙන් තමන් මේ පිළිටාගත්තු සීලේ කඩවුණු ශික්ෂාපද පිරිසුදු කර ගන්න ඕන. පංචශීල, දසශීල, දස පංචශීල, අටශීල, දසශීල ආදී නම් ඒ ශික්ෂාපද කඩ වෙලා තියෙන ශික්ෂාපද සම්පූර්ණ කරගෙන නැවත සමාදන් වෙන්න ඕන. නැවත සමාදන් වෙන්න ඕන. සාමණේර සීලයේදී නම් අපි සාමණේර සීලය විග්‍රහ කරපු තැනදී කීවා පැහැදිලි කරලා දුන්නා මේ මේ ප්‍රේක්ෂක පින්නතුන්ට ඒ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ පරාජිකාවට හේතු වෙන ශික්ෂාපද වලින් පරාජිකාලා තිබෙනවා නම් නැවත ඒ සරණාගමණයේ පටන් සීලය සමාදානයට ලක් කළා පූර්ණ පිරිසුදුභාවය ලබා ගත යුතුයි. ඒතන අනිකුත් දන්වම්මත් ලබලා පිරිසුදු වේතියන් ශික්ෂාපද වලින් අඩු ලුහුරුකමක් වෙලා තිබෙනවා නම් ඒවා කඩ වෙලා තිබෙනවා නම් දනුවම්වත් ලබාගෙන ඒ දනුවම්වත් පුරලා ඒ සීල විසෝදනය කරගන්න ඕන. ඒ වගේම ඊළඟට උපසම්පදා සීලය නම් උපසම්පදා සීලයේ පරාජිකා පප්පින් වලට පත් වෙලා සිටිනවා නම් තමන් සාමණේර සීලයේ පිහිටාගෙන සාමණේර ප්‍රතිඥාව කරලා සාමණේර සීලයේ පිහිටාගෙන ඒ විසෝදනය කරගන්න ඕන. සංඝාදිතේ තාපත්තින් වලට පත් වෙලා සිටිනවා නම් ඒවා කල්ගත වෙලා තියෙනවා නම් කරුණු එලි දක්වන්නේ නැතුව වසලා කල්ගත වෙලා තිබෙනවා නම් පාරිවාසන මෙති ඒ විනය කර්ම සහ වත්මානත් වත් පිළිවෙත් පුරලා ඊට පස්සේ කල්ගත වෙලා නැතිනම් මත් මානත් අබ්බහන දක්වා විනය කර්ම කළගත යුතුයි. එහෙම වසලා කල්ගත කළා නැතිනම් මානත් අබ්බහන නොමැති වත් පිළිවෙත් පුරලා විනය කර්ම සිදු කරගෙන ඒවාට අවශ්‍ය පිරිසුදු කිරීම කරගත යුතුයි. ඊට පහළින් තිබෙන නිසංගි පද්ධති ආදී ආපත්‍යින් වලට ලක් කරලා තිබෙනවා නම් ඒ නිසංගි වෙලා තිබෙන චීවර ආදී අනිකුත් යම් යම් දේවල් තිබෙනවා නම් පරිස්කාර ඒ දේවල් ඒ නිස්සජ්ජනය කරලා ආපතින් දේශනා කරගෙන විනයානුකූලව පිරිසුදු වෙන්න ඕන. ඊට පස්සේ සුද්ධ පාජිත්‍ය ආපතිය ඒ වගේම දුෂ්කට ආපත්‍ය තුල්ලච්ච ආපත්‍ය දුෂ්ක ආදී නොයෙකුත් ආපත්‍යින් වලට දුබ්බාසිත ආදී ආපත්‍යින් වලට පත් වෙලා තිබෙනවා නම් ඒ ආපත්‍යින් සියල්ලට දේශනා ඒ සියල්ල දේශනා කිරීමෙන් පිරිසුදු බවට පත් වෙන්න ඕන. එහෙමපත් වෙලා සීලය පිරිසුදු බවට පත් වුණු පුද්ගලයෙක් හැටියට මේ භාවනා වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. මේක තමයි මේ කිව්වේ සීලානි විසෝදෙත්වා සුපරිසුද්ධේ සීලේ පතිපිතෙන් කියලා. මේ විදිහට පිරිසුදු වෙච්ච කෙනෙකුට දැන් ගිහි කෙනෙකුට නම් පංච සීලාදී තමන් කඩවුණු සීලය හරි කඩවුණාද යම් සික පදයක් කියලා බලලා ඒක පිරිසුදු කරගෙන නැවත සීලය සමාදන් වෙලා පිහිටා ගන්න ඕන. එතකොට තමයි මේ ඒ ඒ සීලය පිරිසුදු කරගත්තා වෙන්නේ. එවැනි කෙනෙක් තමයි මේ වැඩසටහන මේ භාවනා වැඩසටහන ආරම්භ කරන්ට කියලා සඳහන් කෙරෙන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති තාම පැහැදිලි සන්නස්ස මම තවදුරටත් මේ අපේ විශේෂයෙන් ප්‍රේක්ෂක ගිහි පින්වතුන් සඳහා උපකාර වෙන්නට මේ කාරණේ තව පොඩ්ඩක් විවරණය කරගන්නම්. අවසර මේ කාරණේ මනාව ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. මේ නිවන සඳහා යන වැඩපිළිවෙලයි මේ භාවනාව මේක සඳහා පළමුවෙන් දේ තමයි සීල විසෝධනය කියන්නේ. ඒ නිසා ස්වාමීනි දැන් මොකද මේ සමාජයේ සමහරක් කලාවට විමතියින් තිබෙනවා මේ සමාජය තුළ විවිධ හේතුන් නිසා විවිධ දුෂ්චරිතයන්ට යොමු වෙච්ච චරිත පුජ්‍යලයින් පවතිනවා. සමාජයට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රාණඝාත කරන්නට ඇති දීර්ඝ කාලයක් තිස්සේ සමහරක් අර මද්ද්‍රව්‍ය වලට යොමු වෙච්ච ඇත්තෝ ඇති සමහරක් කලාවට මොනවාද කාම මිත්‍යාචාරයන් හිදෙන්නට ඇති නමුත් මේ අයට පවා මේ නිවන වාරිත නැති බවත් මේ භාවනාවක් වාරිත නැති බවත් මේ අයට පවා නැවත සීලයක පිහිටලා සීලය පිරිසුදු කරගෙන අතීතයේ තමන්ගෙන් වෙච්ච දොස් අතහැරලා අමතක කරලා දාලා ඒ පිරිසුදු සීලයකට අලුතෙන් ප්‍රවේශ වෙලා මේ භාවනාව වැඩිමිට මේ ධර්මයෙන් බාධාවක් නැති බවද ඔබ වහන්සේ පැහැදිලි කළේ ඔය සඳහා මම පුංචි කතා පුවතක් ගෙනහැර පෑම මම හිතන්නේ වටිනවා එක අවස්ථාවකදී මේ සම්පති කියලා නමින් හඳුන්වපු ඇමතිවරයෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණෙනවා. මේ පැමිණෙන්නේ තමන් බොහෝම මේ සතුරු සාගතව හිට මේ හිටපු අවස්ථාවක දින හතක් පුරාවට මේ නැටුමෙන් තමන්ව සතුටු කරපු සංතරපණය කරපු නාටිකාංගනාවක් තමන්ගේ ඉදිරිපිටදීම මිය පරලෝ යනවා මැරිලා වැටෙනවා මේ මැරිලා වැටිච්ච අවස්ථාවේ දැනෙච්ච ශෝකය දරා ගන්න බැරුව මේ ඇතෙක් පිට බුදුරජාණන් වහන්සේ මේ හමු වෙන්න එනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ඇතා පිට ඉඳද්දිම යම් ගාතාවක් දේශනා කරපුවාම මේ ඇතා පිට ඉන්න මොහොතේදීම ඒ හොඳටම මේ මත්පැනින් මත්ලා හිටියේ. ඒ වෙලාවේදීම අර අහපු ධර්මයේ පෙරපිරු පාරමී ගුණක් තිබුණා. අහපු ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වෙලාවෙම හිතෙන් සීල අදිස්ථාන කරගෙන අඩුම ගානේ මේ ඒ වෙරි මත නිසා ඒ වගේ වෙරි මත හිඳිලත් නැහැ පතුව පතුව ඉතින් අර සම්පූර්ණ ඒ සමාධි තත්ත්වයන් මත මේවා සිඳිලා යනවා නමුත් මේ ඒ අඩුම ගානේ මද්ද්‍රව්‍ය වල දුර්ගන්ධයවත් සිඳලා ගියේ නැහැ තාම. එහෙම අවස්ථාවකදී අර ඇතා පිටදීම තමන්ගේ සීලයත් අදිස්ථාන කරගෙන ඊට පස්සේ අදාළ ධර්ම කාරණා තිලක්ෂණ වශයෙන් මෙනෙහි කරලා කෙටි වේලාවක් තුළදී සිල්පද ගාතාවක් ශ්‍රවණය කළා කරපු මනසිකාරයෙන් නිවන් සාක්ෂාත් කරගත්තා. ඉතින් එවැනි අවස්ථාවකුත් තිබුණා නම් මේ ඉතින් මේ මම මේ සුළු උදාහරණයක් කිව්වේ ඕනෑම කෙනෙකුට මේ මොහොතේත් මේ නිවන් මාර්ගයට බැස ගන්න ඉඩ කඩ ඕනෑ තරම් මේ බුදු සාසනය තියෙනවා. මොනම වැරද්දක් අපරාධයක් කරලා තිබුණත් හැබැයි ඉතින් එකම එක දෙයක් තියෙනවා. මේකත් මතක් කරන්න ඕන. ආනන්තරීය පාප කර්මයක් කරලා තිබුණොතින් මව මරලා තිබුණොතින් පියා මරලා තිබුණොතින් ඒ වගේම රහතන් වහන්සේ නමක් ඝාතනය කළා තිබුණොතින් බුදුරජාණන් වහන්සේගේ සිරුරෙලිය පොළවලා තිබුණොතින් සංඝ වේදයක් කරලා තිබුණොතින් එවැනි කෙනෙකුට නම් මේ මේ ආත්ම භාවයෙන් නිවන් සාක්ෂාත් කරගන්න බෑ. හැබැයි ඉතින් මේ ආත්ම භාවය අනිවාර්යයෙන්ම නිරේත යන්නටම වෙනවා. මොකද ඒකේ විපාකයේ ඊතරම් බරපතලයි. නමුත් එවැන්නේ කුණත් නැවත නැවත පින් කරලා පින් කරලා තමන්ගේ මේ කුසල් සිත්ම ඉදිරියට පහළ කරගැනීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. මොකද නිරේටපත් වෙලා නිරයෙන් ඉපදෙනකොට ආයත නිරේ කාලය අවසන් වෙනකොට ආයෙත් තිරසන් ලෝකෙට ඔය විදිහට මහා දුක් පීඩා විඳින්න ගියොත් එහෙම නැවත නැවත නිරේ පුරාවටම තමයි හැදිරෙන්න වෙන්නේ. ඉතින් අර අනිවාර්යෙන් ඡායතු නිරේ දුක විඳින්න කොහොමදක් වෙනවා එවන්න උනත් ඒ හින්දා ඉන් පස්සේවත් අපසම්පතක් විඳින්න නිවන් සාක්ෂාත් කරන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්නට ඒ ඇත්තොත් නැවත නැවත මේ සීලය නැවත සීල් දැකීම කරන්න ඕනේ. මේ පංචශීලයේ ආරක්ෂා කරන්න ඕන දසශීලයේ දක්වා ආරක්ෂා කිරීම හැකියාව තියෙනවා. පැවිදි වෙන්න බෑ. ඉතින් ඒ අයට පැවිද්ද වාරිතයි, උපසම්පදාව වාරිතයි. ඒ නිසා දසශීලයේ දක්වා ආරක්ෂා කරලා බණ දහම් ඉගෙනගෙන ඒ අයත් මොකද කරන්න ඕන? පුළුවන් තරම් බණ භාවනා වඩලා මේ කුසල් දහම් කරන්න ඕන, දම් දෙන්න ඕන, සීල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. ඒ අයට ඊට පස්සේ අර නිරේ ගත කරන කාලේ ඉවර වෙනකොට නැවත හොඳ තැනක උපත ලැබලා සප ලබන්ට නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය සත්‍ය ලබා ගන්න මේක උපකාරයක් උපනිෂේ ධර්මයක් වෙනවා. එනිසා කවුරු වුණත් මේ මොහොත හොඳම වෙලාවයි. මේ මොහොත හොඳම වෙලාවයි. මේ තමන්ගේ හිතේ අදිෂ්ඨානය ඇති කරගන්න මට පුළුවන් මේක කරන්න කියලා අදිෂ්ඨානය ඇති කරගෙන ඉදිරියට මේ ගමන සාර්ථක කරගන්න ආරම්භයක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් මම හිතන්නේ සානස මේකම ඔබ වහන්සේගේ මුලින්ම මතක් කළොත් එහෙම මේ මේ බුද්ධ ශාසනය තුල තියෙන ඉතාම හොඳ උදාහරණයක් මේ දේවදත්ත හාමුදුරන් වහන්සේ මේ පංචානන්තරී පාප කර්ම වලින් වැඩි ප්‍රමාණයක් කරපු කෙනෙක් විදිහට මේ මුළු බෞද්ධ ඉතිහාසය පුරාවටම සාක්ෂි දෙනවා. ඒ වගේ මජාසත් කුමාරයා තමන්ගේ පියා ඝාතනය කරලා ආනන්තරී පාප කර්මය කළත් ඒ අය අවසාන මොහොතේදී හරි හිත සකස් කරගත්ත විශේෂයෙන් අජාසත් රජතුමා කරන්න දෙදුණු දම්පින් නිසා එතුමන්ලා අවසානයේ අදටත් මේ නිරේ පැසවන නමුත් ඒන් අනතුරුව ඒ ඇත්තන්ගේ ජීවිතයට මොකද වෙන්නේ කියලා මේ ධර්මයේ පැහැදිලි කරන කාරණා පැහැදිලි කිරීම මම හිතනවා අපේ බොහෝ දෙනාට උපකාරයක් වෙයි කියලා. ඔව් දැන් දේවදත්ත තෙරුන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ දැන් බහුල භාවිතයන නමකුත් දේවදත්ත කියන නම බොහොම මේ බුද්ධ ශාසනයට විරුද්ධ ඕනම කෙනෙකුට ඒ නම පායදෙන අවස්ථාවක් තියෙනවා. එච්චරටම මේ ශාසනයට අතුරුකම් කරපු කෙනෙක් හැටියට ඉතින් හංවඩු ගෙනෙච්ච නමක් හැටියට තමයි අපිට තේරෙන්න තියෙන්නේ. ඉතින් මේ දේවදත්ත කියන ඇත්තටම ඒ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ ගිහි කාලේදී බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කාල බිරිඳ වෙච්ච සහෝදරා දේවියගේ සහෝදරයා. එතකොට මේ ළඟ ඥාතිත්වයක් තියෙන කෙනෙක්. ශාක්‍ය වංශිකයෙක්. එතකොට මේ ශාක්‍ය වංශික වූ මේ කුමාරයා පැවිදි බවට ලබලා ලෞකික ඍදී ලැබීම දක්වාම මේ භවනාපාව වැඩුවා. ඉතින් එහෙම වදලා මොකද කරන්නේ අර ඇති ඇති වෙච්ච කෙලස් ධර්මයන් උත්සන්න වීමේ හේතුවෙන් ඒවා පිරේවාගෙන තමන් මේ විදිහ ආනන්තරිය පාප කර්මයේ දක්වාම සංඝ බේදයේ දක්වාම කඩේට කළා. එහෙම කරලා තමයි අවසානයේදී උන්වහන්සේ සංඝ බේද විනය සංඝ බේද කර්මයෙන් අනන්තරී කර්මයේ තුල තුලත් මුල් කරගෙන තවත් කරගත අකුසල කර්මයන්ගේ බලවත්කම නිසාවෙන් නිරේ පැතෙන්ට හේතුනේ. නමුත් අවසාන මොහොතේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ නිවැරදි ශ්‍රද්ධාව නැවත පිටුවාගෙන අපායට නිරයට ඇද ගන්න මොහොතදී ජේතවනාරාම ඉදිරියේදී ජේතවනාරාමයේ ඉදිරියේදී මහ පොළොව පලාගෙන අවීචියට ඇද ගන්න වෙලාවේදී ගිනිදළු වලින් වෙලා ගන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණ කියමින් ගාතාවක් කියලා ඒ ශ්‍රද්ධාව නැවත පිටුවාගත්ත තිවිද රත්නේ සරණ යාම ස්ථාවර කරගත්තා. ඒ නිසාවෙන් මොකද වෙන්නේ මේ අවසාන මොහොතේ ඇති කරගත්තු ශ්‍රද්ධාව මුල් කරගෙන නැවත මතු අනාගතයේදී මේ නිරයෙන් පැහිලා අවසානයේදී ඒ අකුසල විපාකයේ අහවර වුණාම මතු අනාගතයේදී පසේ බුද්ධත්වයට පත් වෙනවාය කියලා කියනවා මේ අට්ටිස්සර කියන නමින්. අට්ටිස්සර කියලා නමින්ම හඳුන්වන්නේ මොකද මේ අට්ටසර කියන එක. සර අටක. ඒ කියන්නේ දැන් ඇඟිලි දෙකක් එකතු කරලා සද්ද නගන අවස්ථාව තියෙනවානේ. අනේ ශබ්ද නැගෙන අවස්ථාව. මෙතන ඇහිපේ හෙලන එක ඇහිපිල්ලමක් හෙලන්ට ගත වෙන කාලය වගේ. මේ වගේ කාල 8ක් ඒ කියන්නේ ස්වර 8ක කාලයක්. ඒ කියන්නේ තප්පර තප්පරයකින් ඊටාම කොටසක් තප්පරයක් කියන්නත් බෑ. එවැනි ඊටාම කෙටි කාලයකට පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පානවා. ඉතින් මේ මොකද අර කෙටි කාලයක් නමුත් සද්ධාව ඇති කරගෙන නිවැරදිව මේ තිවිද රත්නේ සරණ යාමේ ඉපාක වශයෙන්. ඒ නිසා මේ ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් සිහිය තියාගන්න ඕන මම අතීතය අමතක කරන්න අතීතේ වැරදි වුණා. හරි. අතීතය අමතක කරන්න මට ඉදිරියට කරන්න තියෙන්නේ මොකද්ද මේ ධර්ම මාර්ගය තුල? ඒ අනුව මම කටයුතු කරනවායි කියලා මේ සීලානි විසෝදෙත්වාදී මේ පද සිහි කරගෙන මේ අනුපිළිවෙලට භාවනා මාර්ගය දෙන්න කියන මතක් කිරීම තමයි අපි කරන්නේ. එහෙමයි අවසරයි. තාමත් පැහැදිලි මම හිතනවා මේ කාරණය ශ්‍රවණය කළ සහ මේ කාරණය ගැනට වෙත්මාගෙන සිටි අපේ බෞද්ධ ජනතාවට ඉතාම වටිනා පණිවිඩයක් ලබා දෙනට යෙදුනා. විශේෂයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වර්තමාන යුගය තුළ ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකවාසී බෞද්ධයන් අතර මේ මතයක් පවතිනවා දැන් මේ ලෝක විනාශයක් පරිසර විනාශයක් මේ මනුෂ්‍ය විනාශයක් සංහාරයක් යම්කිසි හේතුවකින් සිද්ධ වෙනවාය කියලා. ඉතින් මේ කාරණේ පැමිණීමත් එක්ක අපිට දකින්නට ලැබෙනවා මේ කාරණේ සත්‍යයක් වෙන්නට පුළුවන් වැරදි දෘෂ්ටියක් වෙන්නට පුළුවන් එහෙම වුණත් මේ කාරණය තුළ බොහෝ දෙනාගේ මතවාදයක් ඇති වෙලා තිබෙනවා මේ වහ වහාම ධර්මයට යොමු වෙන්නට ඕන කොයි වෙලාවෙ නමුත් යම් විනාශයක් වෙන්නට පුළුවන් සුනාමි වැනි හදිසි ආපදා අනතුරු වෙලා මේ ලෝකයට යම් හානියක් විනාශයක් වෙන්නට පුළුවන් එවිට අපේ ජීවිත උනත් අනිත්‍ය බව වෙනදාට වඩා ප්‍රකටව දැනিলা තියෙන කාරණාවක් අපිට දැනෙන්න තියෙනවා ඉතින් මෙන්න මෙවැනි ආකල්පයක් තියෙන යුගයකදී බොහෝ දෙනා අර අධර්මිෂ්ඨ භාවය අතහැරලා ධර්මයට යොමු වෙන්න බොහොම උත්සාහ කරන යුගයකදී මම හිතනවා මේ සෑම සිරු දෙනාටම වටිනාම